සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මේ ඉරිදා උදේ අප සමග සිටිජ සන්තාගාරයේ කතාබහ සඳහා සැදී පැහැදී ඉන්න මිතුරනි ඔබට ආයුබෝවන්. අදත් මා සමග අපේ සාකච්ඡාව සඳහා පැමිණ සිටින මගේ මිතුරා බුද්ධික බණ්ඩාර. බුද්ධික ආයුබෝවන් අපි කතාබහක් අදත් කරගන්නට ඕන ගිය වගේ පාරමඩ මතකයි අපි කතා කරන්න පටන් ගත්ත විතරයි වෙලාව ඉවරුණා. ඒක තමයි කතා බහට හැටි. ඉතින් අපි ගිය පාර ඉවර කරමින් හිටියේ අර පරණ අර්ථයෙන් කොත් එක්තරා විදිහකින් මේ සියලු මම්මාවත් පැරණියව ඔක්කොම කටු ගෑවිලා ඉවරුණායින් පස්සේ පරණි හිතපු පාරවල් කොහොම අපි ගොඩනගන්න හිතපු සංවිධානත් හෝ සංවිධාන වෙලා තිබිච්ච ලෝකයේ බිඳුවක් නැන් පස්සේ අනාගතය ගැන හිතන પરම්පරාවක් සහ මනුෂ්‍ය වර්ග විදිහට අපි ඉන්න ඉම ගැන. ඉතින් පැරණි අතරස මෙතන අපි සිතිජ අදහසට ඊටම වැදගත් වෙන දේ තමයි පැරණි ඉම් ගැලවිලත් ඉවරයි අපේ හිතපු හිතන ආකාරවලත් ඉමක් ගැලවිලා ඉවරයි. ඒතකොට අලුත්ම ඒවා තල්ලුකල් තල්ලු කරන්නේ නැතුව ඒවා ප්‍රසාරණය කරන්නේ නැතුව සමහරට අනාගතයක් ගැන හිතන්න පුළුවන් තැනකට අපි අවිල්ලා නැහැ. අපි කොහොමද අත්වාසේ අද සාකච්ඡාව මම කැමති විශේෂයෙන් මේ බුද්ධික ගේ අභ්‍යන්තර ගවේෂණය තමන්ගේම ගවේෂණ ගැනටත් ටිකක් අපිට කතා කරන්න පුළුවන් හොඳයි කියලා. අපි පහුගිය කතාබහට කතාබහ පොඩි මතක් කිරීමක් කරොත් මම හිතන්නේ ඒ කතාබහ සම්පූර්ණයෙන්ම සාරාංශගත කරන සින්දුවක් තියෙනවා මට. <laughs> ඒක මට හම්බෙන් වගේ හම්බුනේ වායෝ කණ්ඩායම ගායනා කරන අපි කවුරුද කියන ගීතේ මම හිතන්නේ අපේ පසුගිය වැඩසටහනේ සියලුම සාරය මම හිතන්නේ සින්දුවේ අඩංගු වෙනවා කියලා. ඒක ඉතින් හොඳ අදහස. අපි ගී අහලා ඉමු නෑ හුදකලා වෙතනි වී සිටියම සිහින ආකරේක වැටුණා බාග හිතන්නේ මේ මෙතනින් පස්සේ සුනිලයා කතා කරපු විදිහට මගේ පුද්ගලික අත්දැකීම් පැත්තට ඒ පැත්තෙන් කතා කරොත් මේක ටිකක් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවා මොකද අපි යම් කිසි ආකාරයකට විසංයෝජන ව්‍යාපෘතිය ඒ වගේ දේවල් එක්ක ඉඳලා එතනින් අයින් වුණාට පස්සේ අයින් වුණ කාලෙම වගේ මට ඇමරිකාව යන්න ලැබුණා. එතනදී ඒ යද්දී විශාල විවුත අරමුණක් මොකක් හරි තිබුණා දේ යද්දී නැත්තම් එහෙම ආම්බෙන් වෙන්නත් පුළුවන් දේවල් වෙන්නේ. අරමුණ කියලා තිබ්බ ඇත්තටම අපි පැරණි අපේ භාවිතාවේ දින තිබ්බ දේශපාලන ව්‍යාපෘතිය අපි අයින් වුණාට පස්සේ විශාල ප්‍රශ්නාර්ථයක් තිබ්බා අපි ඉදිරියේදී කොහොමද වැඩ කරන්නේ අපිට වැරදුනේ කොහෙද සමාජයේ අපව සංවිධානය වෙන්නේ කොහොමද සහ කොහොමද අලුත් දේවල් පටන් ගන්න මේ වගේ විශාල සාකච්ඡාවක් තමයි ඒ වෙලාවේ ඇත්තටම අපි හිතුවේ ඒත් එක්කම තමයි මට අහම්බෙන් වගේ යන්න හම්බෙන්නේ. මට ඇමරිකාවට ගියාට පස්සේ විශේෂයෙන්ම අපි සම්බන්ධ වෙලා තිබ්බේ විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක තමයි මුලින් ගොඩක් සම්බන්ධ වෙලා තිබ්බේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන කණ්ඩායම් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම විශේෂ දේ තමයි ඒ ශිෂ්‍ය කණ්ඩායම් විශාල වශයෙන් ඒ ශිෂ්‍ය ප්‍රජාවට බාහිරව තිබ්බ ගොඩක් සමාජීය කණ්ඩායම් සමග ඉතාමත් ළඟ සම්බන්ධයක් තබාගෙන තිබ්බයි කියන්නේ ගොවීන් එක්ක ඒ වගේම සුළු ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක අපි ගත්තොත් වෙන වෙන අනන්‍යතා කණ්ඩායම් එක්ක මේක ඇත්තටම හරි අලුත් අත්දැකීමක්. මොකද අපිට ඒ වගේ අත්දැකීමක් කලින් ලැබිලා තිබ්බේ නෑ. අනිත් ප්‍රධාන දේ තමයි මේ සංවිධාන වැඩ කරපු ආකාරයවත්. නේ. අපි ගොඩක් ගෙනාවු අදහස් භාවිතතලයේ ගොඩක් මේ සංවිධානය ඒ වෙන විටත් භාවිතා කරමින් තිබ්බනේ. උදාහරණයක් විදිහට අපි හැම අදහසකටම ඉඩ දෙන්න ඕනේ ඉඩ දෙන්න ඕනේ කේන්ද්‍රීය අදහස් වලට නෙමෙයි හැමදෙනාගේම අදහස් වෙන්න ඕනේ. වගේ දේවල් ඊටමත් භාවිතා මට්ටමින් මේ ව්‍යුහයන් වල තිබුණා. කියන්නේ නිකන් සරල විදිහට ගත්තොත් පන්ති කාමර ගත්තත් වටේට වාඩි වෙලා කතා කරන්නේ ඒ වගේම හැම කෙනාටම කතා කරන්න අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම ආන්තික වෙච්ච පිරිස ඉන්නවනම් ඒගොල්ලන්ට මූලිකත්වය ලබා දෙනවා. ගොඩක් තිබ්බ කණ්ඩායම් විශාල අවධානයක් කොමු කරේ ජාලගත සංවිධාන ආකෘතිය හදන්න මිසක් මේ කේන්ද්‍රීය ආකෘතිය හදන්න නෙවෙයි. මේක යම්කිසි ආකාරයකට අලුත් අත්දැකීමක් වුණා. එතකම අනිද්දේ තමයි ඉතාමත් නිර්මාණශීලී ආකාරයට නව ක්‍රම අත්හදා බැලීම. උදාහරණයක් විදියට ආර්ථිකය අලුතින් සංවිධානය කරන්නේ කොහොමද? කොහොමද අපහු තමන්ගේ කෘෂි ශාස්ත්‍රීය සංවිධානගත කරන්නේ මේ දේවල් වලට ඒගොල්ලෝ ඉතාම නිර්මාණශීලී උත්තර පෙන්වමින් සිටියා සහ ඒවල් සාර්ථක වෙලා තිබ්බා ඒක දකින්න මට්ටමේ. ඉතින් මේ මේ පාරම යද්දි තමයි මට ෆෙයාර් ට්‍රේඩ් මූවමන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න හම්බෙන්නේ. අපි ඒක සදාර්මික වෙනදාම් විදිහට සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් මේ ව්‍යාපාරයත් එක්ක තමයි මම දීර්ඝ කාලීන වැඩ කරේ. මේක ඇත්තටම මම හිතන්නේ ආපහු කොහොමද වෙළඳාම සහ කෘෂිකර්මයේ අතර සම්බන්ධය නැවත ප්‍රතිව්‍යුහගත කරන්න කොහොමද කියන එකට සොයාගත්ත එක්තරා ආකාරයක ඉතාමත් නිර්මාණශීලී විසඳුමක් විදිහට තමයි මම බුද්ධිගත වශයෙන් මම මේ මටත් හරිම මේ ආකර්ෂණීය ඔබ කියන ඇමරිකානු අධ්‍යක්ෂකෙන් වගේම මේ සදාරිගම වෙළඳාම නමින් දැන් ඔබ හඳුන්වපු සංසිද්ධිය ප්‍රපංචය ගැන අපිට අපිට ඒක තියෙන අදාළත්වය පිළිබඳ දැන් ඔබ මම කැමති අපේ මිතුරන්ටත් කියන්න බුද්ධික බණ්ඩාර පොතක් ලියා පළ කරා සාධාර්මික වෙළඳාම නමින්ම විකල්ප වෙළඳාමක් සාධාරණ සමාජයක් ලෝක වෙළඳාම හා සම්පකාර සම්පකාර ව්‍යාපාරය පිළිබඳ විවේචනාත්මක හැඳින්වීමක් වශයෙන් ඉතින් ඒකත් මම හිතන්නේ ලොකු අපිට වැදගත් මේ වෙලාවේ මේ වගේ බුද්ධිමය ගවේෂණ සහ ප්‍රායෝගිකව හඳුනාගෙන ලංකාවට සමහරට හඳුනා දීමට කරන වෑයම ඒක ඒක මම හිතන්නේ මේ වෙලාවේ අපේ විකල්ප කතිකාවන් තුළට ඉතාම වැදගත් මේ ප්‍රතිපාදනයක් කියලා බුද්ධික කැමැති ඔබ ඇත්ත වශයෙන් මේක තව ටිකක් අපිට පුළුවන් ද මේ ගොවි ශේෂ්ත්‍රය නැත්නම් නිෂ්පාදන ශේෂ්ත්‍රය ගැන අපිට දකින්න පුළුවන් අලුත් හීන මොනවද කියලා. ඒ සරල අපේ අපි අපේ මිතුරන් එක්ක කතා කරන්න පුළුවන්. මේ දැකිච්ච අත්දැකීම් වලින් අපිට අපේ පැරණි පුරා පැරණි සමාජ වාදී අදහස තිබුණේ අර වගේ මොනොලිතික් නැත්නම් බොහොම කේන්ද්‍රීය බොහොම දැඩි රාජ්‍ය කේන්ද්‍රීය ආකෘතියෙන් තමයි මේවා සංවිධානය කිරීම සම්බන්ධයෙන් තිබුණේ. ඒවා බිඳ වැටලා හුඟක් කල. එතකොට ඊට දැන් අපිට තියෙන්නේ අපි ඉස්සරහා දැවැන්ත ගෝලීය ලිබරල් ආර්ථිකය සහ එහෙම යන නිෂ්පාදන ක්‍රියාවලින් සහ ඒක විසින් පවත්වන්නා වූ බෙදා හැරීමේ ක්‍රියාදාමයන්. මේ මැද්දේ බැලූ බැලමට අපේ රටේ ඉඳලා බලනකොට කිසි බලයක් නැති මිනිස්සු තමන්ගේ ජීවිතය සංවිධානය කරගන්නේ කොහොමද? ඔබ කිව්වා හැබැයි මේ අනිත් රටවල මේ කතාවේ මොකක් හරි මාරුවක් ගෙමෙන්නොත් ඉන්නයි කියලා. කොහොමද අපිට මේ අලුත් හීනයක් ගැන කොහොමද මෙතන කතා කරන්න පුළුවන්? ඇත්තටම ෆෙයා ට්‍රේඩ් මූවමන්ට් එක ගැන කතා කරද්දී මේ විදිහේ නම් මම හිතන්නේ ඒක ලෝකේ ප්‍රධාන ප්‍රධානතාවය පැමිණලා තින්නේ නමුත් ඒක ආරම්භ වන කාලේ ඉතාමත් සරල විදිහට මූලිකවම ගත්තොත් යුද්ධයෙන් පීඩාවටපත් වෙලා ඉන්න කට්ටිය සහ සම්ක්‍රමණික මිනිස් මේ ජනතාවට යම් කිසි ආකාරයකට තමන් ආධාර මතින් යැපෙන්නේ නැතුව තමන්ගේ ස්වාධීන නිෂ්පාදන ක්‍රම මතින් යැපෙන්න උදව්වක් ලබා දීමේ ක්‍රමයක් විදිහට ආරම්භ ආරම්භ වුණ ව්‍යාපාරකයක ඉතාමත් සුළු සුළුෙන් ලංකාවේ වුණත් තවම තියෙන ඔය අන්ධ ජනයාට බාණ්ඩ වෙළඳම් කරන්න උදව් කරන ওই වගේ ආකෘතියක් තමයි මුලින්ම තිබුණේ. නමුත් ඊට පස්සේ මේක ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ලා දැන් ගෝලීය ව්‍යාපාරයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. මේ මම බුද්ධික මම කැමති පොඩ්ඩක් බාධා කරන්න. මට නැවතත් මේ ලාල්හායකට අපේ මිතුරාගේ කවීන්ද්‍රයාගේ කවි පොතක් මගේ ගාව තියෙනවා. ඒකේ මුළු කවි කියවන්න වෙලාවක් නැහැ. පීඑල් 489 කවියක් තියෙනවා. නමුත් ඔබට මේ සමහරට ඉන්ස්පිරේෂන් <laughs> සඳහා ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුළුවන්. ඒ කවියක දිග දීර්ඝ කවියක මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. පැරකුම් යුගයේ සිට ගොවියා කලල ගිලී සිටියා. එක්සත් ජනපද සොඳ ගිජිදා උන් ගොඩ ගන්නෙ මෙදා. වතුර මල්ලෙන් නාවා විලවුන් යහමින් ගල්වා කොටස් වෙළඳ පොළ ආයෝජනයට දක්වමු උන් සෙදිනා. අපේ ජාතියේ දිනුනුව වලකා තන තන ඇත වැව් බැඳලා වැව් බැමි බිඳලා එනිකට් කඩලා පෙරටම යමු ලංකා ගොවියට කෙලවුණු ඒ යුගයේ කවුරුද දුක සැප බැලුවේ දිවා නහගනු සිතු සැටියේ කවුරුද වසවිස දුන්නේ නවගියසුම් අත්සන් හැමේ කෘමිනාශකගෙන් නුනා වල්නාශකගෙන් නු පින් කඳටයි වැදුනේ උන් දුක සැප හොයලා සහනාධාර සදා දීලා සුරකිමු උන් සැමදා එතකොට මේකේ මේ කවිය තියෙනවා දිගටම එක්තරා අර්ථයක් නේ අපේ ප්‍රශ්නිකුත් විදියට පේන ගොවි ජනතාවත් ඇතුලේ ගිය ඊටම නරක ක්‍රියාදාමයන් සහ අපේ ඇතුලේ සයිකියකටත් අපේ මනසටත් කාවැදලා තියෙන එකක් මේ එක්තරා විදිහට සහනාධාර පිළිබඳ අදහස්. ලොකු රටවල්ෙන් අපිට සහනාධාර දීලා අපිව ගොඩ ගැනීමේ වෑයමක් ඒගොල්ලොත් කියනවා අපිත් හරි කැමතියි වගේ එකකට. ඉතින් ඒකත් එක්තරා විදිහකට මේ අපි ඉස්සරහ අපේ වගේ රටක ඉඳලා බලනකොට ඔය පුංචි ගොවියෝ ගැන කියලා දැන් අපි කියන ඉතින් බල බලයක් නැති අය එක්ක ඒගොල්ලෝ නැති වෙලා යනෝනේ ඒගොල්ලෝ හරි කරදරයක්. දෙවෙනි එක ඒගොල්ලෝ සහනාධාර දීලා ඒගොල්ලෝ ගොඩ ගන්න ඕන කියන වගේ අදහස. ඒකත් පොඩ්ඩක් ඔය ඇත්තටම සහනාධාර පිළිබඳ අදහස අපහු 60 ගණන් වල අරගල වලත් මතුවෙනවා. ඒ ඒ කාලෙදී ගේන මූලික අදහසක් තමයි සහනාධාර වෙනුවට වෙළඳාම ඉදිරිපත් කරමු කියන එක. ඒ කියන්නේ අපි සහනාධාර මත යැපෙන ජනතාවක් වෙනුවට යම්කිසි ආකාරයෙන්ට ඒක ඒ අයට ස්වාධීන ජීවන ක්‍රමයක් හදලා දෙන්න කොහොමද ආදාර කරන්නේ කියන එක. මේක මම හිතන්නේ එක පැත්තෙන් බලද්දී අපි අපිට ඊතරම්ම ආගන්තුකත් නැහැ. මේ මේ ලංකාවේ කෘෂිකර්මය මම හිතන්නේ නූතනකරණය වෙන්න අවුරුදු 200 300 කාල පරිච්ඡේදයක් තියෙනවා. නමුත් ඒක විශාල කාලයක ඉඳන් තියෙනවා. ලෝකෙත් තියෙනවා. ඒකද මිනිස්සු සාමූහික ව්‍යුහ හදාගෙන තිබ්බා විශාල කාලයක්. සමහර අපි ඇත්තටම දන්නවා වෙනස් නොවන දේවලුත් ලෝකේ මේ කියන්නේ දීර්ඝ කාලීන වශයෙන් කාලයක් ගන්න දේවල් තියෙනවා වෙනස් වෙන්න. ඊටම සුළු කාලයක් ගන්න දේවල් තියෙනවා. කෘෂි කර්මය වගේ එකක් මිනිස් ඉතිහාසයේ දීර්ඝ කාලීන තියෙන දෙයක්. නමුත් ඒක එහෙම රිප්ලේස් කරන්න බෑ වෙන දෙයකින්. ඒක ඒකට ඉතින් ඒ හින්දාම අපිට ඊටම ශාස්ත්‍රීය ව්‍යුහ තියෙනවා තාමත් අපේ අපේ සමාජය තුල ඒක ලෝකෙත් ඒ විදිහටම තියෙනවා මෙන්න මේ ව්‍යුහ අපි කොහොමද අලුත් පරිකල්පනයක් ඔස්සේ නැවත සංවිධානය කරන්න කියන ප්‍රතිසංවිධානය කරන්න කියන එක තමයි මම හිතන්නේ මම දැකපු ඒ කියන්නේ ඒකට දැකපු ගොඩාක් මේ මේ නිර්මාණශීලී උත්තරයක් විදිහට තමයි ෆෙයා ට්‍රේඩ් දකින්නේ. අනිත් එක තමයි මම මුලින් සාකච්ඡාවට ආපහු යනවා නම් අපිට ඇත්තට මේ විරුද්ධ වෙච්ච අවකාශයේ පැති දෙකක් තියෙනවා. මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ කඩාබිද දැමීම ආවට පස්සේ ඒක ලෝකෙත් සිදු වෙනවා. දැන් ඇමරිකාවේ මම ගියාම ඉතාමත් දරුණු විදිහට ජාතිකවාදී ව්‍යාපාර තියෙනවා. අනිත් පැත්තෙන් මේ විදිහේ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් තියෙනවා. يعني මේක තමයි අපි ඉස්සරහ තියෙන මාර්ග දෙක. يعني මේ ගොඩනැගිල්ල කඩාබිඳ දැම්මට පස්සේ ආපු එක තාක්ෂිකයක් තමයි අපි මේ ගොඩනැගිල්ල කැඩුනේ මේ වගේ පදනම් ශක්තිමත් නැති හින්දා අපි ඒකින්ද ආපහු ගිහිල්ලා මූලධර්ම කරා නැවත යන්න ඕනේ. මේ පදනම් කරා නැවත යන්න ඕනේ. ඒක තමයි අපිට යන්න තියෙන තැන. එතකොට يعني අපි ආපහු ඒ කියන්නේ ආපහු පුරුෂයා ශක්තිමත් කරන්න ඕනේ. ආගම ශක්තිමත් කරන්න ඕනේ. ආපහු හැම ආපහු යන ව්‍යාපාර මේ ආපහු සැබෑ ලෙනින් හොයාගෙන යන්න ඕනේ. මේ සැබෑ ක්‍රිස්තියානිය හොයාගෙන යන්න ඕනේ. එහෙම ගෙහිල්ලා මෙන්න මේක මෙන්න මේ මාර්ගේ ගියාම අපිට නැවත සමාජය ගොඩනගන ක්‍රමයකට යන්න පුළුවන්. අපි ඒක නිකන් අපි හඳුනා ගන්නවා මූලධර්මවාදය කියලා. නැවත මූලධර්ම කරා යාම. අනිත් දේ තමයි අපි මේ නව පරිකල්පනයක් ඇතුලේ නව දේවල් නිර්මාණය කරගන්න එක. මට හිතෙන පොඩ්ඩක් ඒත් වශයෙන් එකතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා මේ පැහැදිලි පරිශ්‍රණයක් කළා 1900 2000 ඇත් වශයෙන් 2001 2 3 කාලේ තමයි ඒක පම්බේ ප්‍රකාශයටපත් වුණේ පෝල් රේ ෂෙරින් ඇන්ඩර්සන් කියලා දෙපළක්. ඔවුන් ඇත් වශයෙන්ම ඇමරිකාවේ මහා ජනයාගේ ජීවිතයේ අපේක්ෂා සිහින කල්පනා කරන විදිහ ජීවත් වෙන පිළිවෙල ආදී ගැන ඉතා පුළුල් පරීක්ෂණ පරීක්ෂණයක් කළා. ඒගොල්ලන්ට අහුවෙච්ච දේ තමයි ඇමරිකාවේ මහජන ජීවිතේ ප්‍රවණතා තුනක් තියෙනවා කියන. එකක් ඔබ කියන මේ සම්පූර්ණ සම්ප්‍රදායවාදය සහ මූලධර්මවාදය ඉන්න නැවත මුලට යන්න බැහැරින් අපේ ඔක්කොම හරි සැකකටයුතු ගැටලු සහගතයි. ඒගොල්ලෝ නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ නාවනම් අපි දෝත ඇමරිකාවට කළු ජාතික නාවනම් අපිට හොඳට ඉන්න තිබුණා. ආදි වශයෙන්. ওই තියෙන ප්‍රජාතන්ත්‍රවාදයත් එච්චර වැදගත් නෑ. ඕවා ඉල්ලලා මේ වැඩේ නරක් වුණේ කියලා ඒ තා දැඩි මූලධර්මවාදී මත. අනිත් කොනේ තියෙනවා ඒක මට ඒක පස්පස්සේ ඉතර ඒගොල්ලෝ නම් කරන්නේ cultural creatives කියලා සංස්කෘතික නිර්මාපක අලුතෙන්ම හිතන මිනිස්සු ඒගොල්ලෝ අර එක්තරා විදිහකට මේ අලුත්ම නොදන්නා පාරක යන අය. ඒගොල්ලොත් ඒගොල්ලෝ ගැන කියන්න පුළුවන්. දැන් මේ අමුතු කට්ටියක් ඒගොල්ලෝ අර අත් වශයෙන් පැරණි රාමුවට කොහෙත්ම නැති වෙන ජීවන ක්‍රම දකින්න පුළුවන්. ඒගොල්ලන්ගේ වැලියුස් නැත්තම් වටිනාකම් මාරු වෙලා, ඒගොල්ලන්ගේ අගයුම් පද්ධතියන් මාරු වෙලා ඒවත් ලයිස්තුගත කරලාම කියන්න පුළුවන්. නමුත් තවත් වැදගත් දෙයක් තමයි භාගයක් විතර ඇමරිකානු ජනගහනයේ ඉන්න ඇමරිකානු නූතනවාදී සිහිනත් එක්ක කාලා බීලා හොඳට ජීවත් වෙන්න අපිට ලක්ෂරි එක ඕන අපිට හොඳ ගියක් ඕන අපිට හොඳ කාර්යයක් ඕන අපිට අලුත් තාක්ෂණ වඩ වඩා ඕන ආදිවාසීන්ට 150ක් විතර ඉන්නේ මැද බල්ක් එකක් නේ හරි බරසාර එකක් හොල්ලන්න බර. නමුත් දෙපැත්තේ ඉන්න මේ ප්‍රතිවාදී ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ බෑ එක නිරීක්ෂණයක් තියෙන එක මම හිතන වැදගත් සහ ලෝකෙට වැදගත් නිරීක්ෂණ කර මම පාරනූතන වගේ ඒගොල්ලන් කියන නම මේ මේ මෙහා පැත්තේ ඉන්න මගේ හිත අලුත්ම ලෝකයේ අලුතෙන් දකින මිනිස්සු අලුතෙන් සීන දකින මිනිස්සු ඒගොල්ලන්ගේ කණ්ඩායම නැත්නම් ප්‍රමාණය එන්නෙන් වැඩි වෙමින් පවතිනවා කියන අදහස. ඒක විඥානයේ shift එකක් නැත්නම් සමූහික විඥානයේ පෙරලියක් කියන්නේ. අන්න එතනින් ඔබට මම දැන් ඒක පොඩ ප්‍රයෝජනද කියන ඒක ඒ ගොඩනම් වැඩි වෙමින් පවතිනවා කියන අදහස පැහැදිලි පරිශන වලින් නැවත නැවත ඒක මේ පරිශන දැන් සිද්ධ වෙමින් පවතිනවා දැන් කියනවා 125 2001 3 3 විතර තිබුණා දැන් 135ක් විතර ඇමරිකානු පැරණි මර මහ ඇමරිකානු සිහිනෙන් කැඩිලා කියලා තවසේ ධනේශ්වර නූතනවාදී තාක්ෂණවාදී තර්කානුසාරී අර පැරණි අර්ථයෙන් අන්න එකෙන් කැඩිලා විකල්ප ජීවිත සොයමින් ඉන්න පිරිස් කියලා. ඒක ඇත්තටම හරිම සිත් ගන්නාසුළු දෙයක්. ඒ කියන්නේ මාතත් ඇමරිකාවේ ගියාම තිබ්බ එක්ස්පීරියන්ස් එක තමයි දැන් අපිට ඇත්තටම අපි මේ මෙහි අරගල කරද්දී ප්‍රොටෙස්ට් එක සංවිධානය කරද්දී ඇත්තටම ඉතාම සුළු ප්‍රමාණයකින් සම්බන්ධ වෙන්නේ. නමුත් ඇමරිකාවේ සාමාන්‍යයෙන් විරෝධතාවයන් සංවිධානය කරද්දී කොහෙද කියලා කියන්න බෑ. සමහර මේ ළඟදී තිබ්බා මිලියන් එකක් වගේ සම්බන්ධ වුණා. මේ ජනගහනය දැන් එන්නේ එන්නම විශාල වශයෙන් වැඩි වෙනවා සහ මම යන කාලය තුලත් විශාල වශයෙන් වැටෙනවා දැන් නිව්යෝක් කියන්නේ අත්පත් කරගන්න අරගල වගේ දේවල් වලින් අපිට තියෙන දේ තමයි. සහ විශේෂයෙන් මම මතක කරන්න හොඳ නැහැ අරාබි වසන්තයත් එක්ක ආපු ට්‍රෙන්ඩ් එක කවුරු කවදාවත් තියෙන අපි අරාබිය පැත්තෙන් විප්ලවයක් එයි කියලා. ඒක ඉතාමත් විශාල ජන සහභාගීත්වයක් තිබ්බ මේ විප්ලවය. ඉතින් මේ දේවල් වලින් මම හිතන්නේ ඉතාමත් අපි කැමතිනම් ඉතාමත් සුබවාදී අනාගතයක් තමයි අපිට තේරෙන සහ අපි මේ කියන්නේ සිහින වල වැදගත්කම නැවත නැවත අවධාරණය කරන්න අවශ්‍ය විගයට පැමිණලා තියෙන්නේ මම හිතන විදිහට. මම හිතන බුද්ධික මේ අපි මේ කතා බහ අපි වෙනත් දවසක නැවත වාඩිලා අපි කරන්න ඕන කියලා හිතන්නේ මේ එකක් මේ සිහිනේ සහ ඔය විශේෂයෙන් ඔය ජීවිතයේ ඉතා වැදගත් මූලික දේවල් නිෂ්පාදනය කර ගැනීමට තියෙන විකල්පයන් කුමක්ද විකල්ප සිහින කුමක්ද නැත්නම් ලෝකේ දැන් මේ වෙනකොටත් වෙමින් පවතින්නේ මොනවාද කියලා ඔබ කිව්වාගේ බටහිර යුරෝපයේද ඒ වගේම ඇමරිකාවද වගේම නැගෙනහිර ආසියාවෙත් අපිට මේ ලකුණ ෆිලිපයින් වගේ තැන්වල ඔය ෆෙයාර් ට්‍රේඩ් නැත්නම් සුළු ගොවීන් ශක්තිමත් වෙන අදහස් දක්වන්න පුළුවන් ඒ වගේම වගේම ජපානයේ දකුණු කොරියාව වගේ තායේ මේ සුළු ගොවීන්ගේ සම්පකාර වැඩ පිළිවෙල එහෙම නැවත නැවත අලුත් වෙමින් අලුත් ආකාර ගනිමින් යන නිර්මාණශීලී ගමන් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒවා අපි කතා බස් කරන්න අපි ඉඳ තියාගනිමින් අදත් මම ස්තුතිවන්ත වෙනවා ඉන්දුනිල් උපමාලිකාට අපේ සාකච්ඡාවට තාක්ෂණික සහය දුන්නට බුද්ධික බණ්ඩාර ඔබට ස්තුතියි සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක පෙරවරු 10ට තවත් විනාඩි 5කට ආසන්න ගුවන් කාලයක් ඉතිරි වෙලා තියෙනවා දයනන්ත ගුණවර්ධනගේ පබෙඳුමට ලයන ලල්ගමගේ සංගීතයට ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ යෝගීතයක් ඔබ වෙනුවෙන් තොරගත්ත මේ වෙලාවේ ඒ සෙව් බමරිඳුවා ආකාසේ තරු දෙස මා සොඳුරිය ඔබගේ වියව දුකනම් සදා දෙනෙත් කඳුලින් සදනුද මා සදා දෙනෙත් කඳුලින් සදනුද මනාසම් සොඳුරිය ඔබගේ ගුවන් මනාසම් මිසා කලෙහි ඔබ සෙව්වම් රිඳුමා සොඳුරිය ඔබගේ